ප්‍රථම ධානයේ ත්‍රිවිධ කල්යාණ දස ලක්ෂණ කියලා කොටසක් තියෙන බව මෙතෙක් විස්තර කළා. එයින් ප්‍රථමයෙන්ම ආදි කල්යාණය ඊළඟට මධ්‍යේ කල්යාණය කියන මේ කොටස් දෙක පිළිබඳව විස්තර කියලා දුන්නා. ඊළඟට තුන්වෙනි කොටස පරියෝෂාන කල්යාණය කියන එක ගැනයි විස්තර කරන්නට තියෙන්නේ. පරියෝෂාන කල්යාණය කියන්නේ අග යහපත් කියන එකයි. ඒකේ ලක්ෂණ හතරක් තියෙනවා කියලා කිව්වා. සම්පහන්සනා කියන එකයි පරියෝසాన කල්යාණේ සම්පහන්සනා කියන්නේ සතුටු වීම. මනවටද සතුටු වෙන්නේ තමන්ගේ භාවනා ගුණ දැකලා තේරුම් අරගෙන කොහොමද සතුට ලැබෙන්නේ? සත්ථ ජාතානං ධම්මානං අනිප්පිවත්තනට්ඨේන සම්පත අන්තන ඒ ධ්‍යානයේ පහළ වෙන ධර්ම මොනවද සමාධි ප්‍රඥා කියන ධර්ම ඒ දෙක අනතිවත්තනය කියන්නේ එකක් ඉස්සර වෙන්නේ පහු වෙන්නේ නැහැ. සමතාවේ පිහිටනවා. ඒකට කියන්නේ යුගනද්ද වෙනවා කියලා. සමබරතාවේ පිහිටනවා. ඒ සමාධි ප්‍රඥා දෙක ප්‍රථම ධානයේදී එකක් අනිකට ඉස්සර වෙන්නේ නැතුව එක බියේ බැඳි ගොන්ජවලක් මෙන් සමබරතාවේ සමතාවේ පිහිටනවා එහෙම ධානයේ පහළ වෙන සමාධි ප්‍රඥා දෙක සමතාවේ පිහිටලා තියෙනවා දැකලා සතුටටපත් වෙනවා. ඒක තමයි අගයහපත් කියන පරියෝසాన කල්යාණේ පළවෙනි ලක්ෂණය. ඉන්ද්‍රියාණං ඒක රසට්ඨේන සම්පහන්සන. ඉන්ද්‍රිය කියන්නේ ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ පහ. මේ පංච ඉන්ද්‍රියන්ගේ ඒක රස භාවය. ඒ ඒක රස භාවයේ දකින කොටත් ඒ ගැන දැනුම ඇති වෙනකොටත් සම්පහන්සනා කියන සතුට ඇති වෙනවා. මොකද්ද මේ ඒක රස භාවය කියන්නේ? රස කියන වචනේ තේරුම යමක කෘත්‍ය කියන එකයි. ශ්‍රද්ධා, වීරිය, සමාධි, සති සමාධි, ප්‍රඥා කියන මේ පංච අංගය පස් ආකාරයක ක්‍රියා කරන පහක්. නමුත් මේ ප්‍රථම ධාන අවස්ථාවේදී පස් දෙනාම සමතාවයේ පිහිටනවා. දැන් උදාහරණයක් වශයෙන් බැලුවොත් ඉඟුරු කොත්තමල්ලි බටු කටුවල් බටු ආඩතෝඩ කියන මේ පහ එකට දාලා සම්බුවහම පොදු රසයක් දැනෙනවා ඒවා වෙන වෙන රස කියන්නට පුළුවන් කමක් ඒ වගේ ශ්‍රද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන මේ අංග පහ එකම කෘත්‍යයකට යොමු වෙනම එකම සමතාවයෙන් යුක්තව කටයුතු කරනවා අන්න ඒක තමයි ඒක රස භාවය කියන්නේ ඒ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන්ගේ ඒක රස භාවය දකිමින් සතුටටපත් වෙනම සම්පහන්සනා කියන්නේ ඒකයි. ඒ දෙවෙනි ලක්ෂණය. ඊළඟට සද්දූපග වීරිය සමවාහත්ථාන්තේන සම්පහන්තන ඒ ප්‍රථම ධාන අවස්ථාවේදී ඒ ඉන්ද්‍රියන්ගේ ඒක රස භාවය පවත්වමින් ඒ වගේම සමාධි ප්‍රඥා කියන මේ ධර්මයන් සමතාවේ පවත්වමින් වීරිය සමතාවේ ඇති වෙනවා. ඒ ධ්‍යාන අවස්ථාවේදී වීරිය සමතාවේ උවමනා කරනවා. වීරිය වැඩි වුණොත් එහෙම සමාධිය පිහිටන්නේ නැහැ. උද්දච්චයට යනවා. වීරිය අඩු වුණොත් එහෙම සමාධිය පිහිටන්නේත් නැහැ. කුසීතකමට උදාසීනකමට යනවා. මේ දෙකටම යන්නේ නැතුව වීරිය සමබරතාවයේ පිහිටන්නට ඕන. මේ ප්‍රථම ධාන අවස්ථාවේදී ඒ සමාධි ප්‍රඥා වලටත් සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන මේවටත් උවමනා ආකාරයට වීරිය සමතාවය පිහිටනවා. වීරිය සමබරතාවයේ පිහිටනවා. අඩු වැඩි නැතුව පිහිටා සිටිනවා. එහෙම වීරිය සමතාවයේ පිහිටියහම ඒව වැටහෙනකොට සම්පහන්සනා කියන සතුට ඇති වෙනවා. මේ තුන්වෙනි ලක්ෂණය. ආශේවනට්ඨේන සම්පහන්සන. ආශේවනය. මෙතන ආශේවනය කියනකොට අදහස් කරන්නේ ප්‍රඥාවෙන් කෙරෙන ක්‍රියාවක්. අර සමාධි ප්‍රඥා දෙකේ ක්‍රියාකාරීත්වයත් ඊළඟට ශ්‍රද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රියන්ගේ ඒක රස භාවයත් වීර්ය සමතාවයත් කියන මේවා ප්‍රඥාවෙන් සේවනය කරමින් ඒවදිහා නුවණින් බලමින් ඒවා තවත් හොඳින් ක්‍රියාත්මක වෙන හැටියට මෙතෙන්දී නුමන ක්‍රියාත්මක වෙනවා. අන්න ඒක තමයි ආශේවනේ කියලා කියන්නේ. ඥාන කෘත්‍ය කියලා එකට කියන්නේ. ඥාන කෘත්‍ය වශයෙන් ඒවා සේවනය වෙනවා එතකොට යෝගාවචරයාට මේ සම්පහන්සනා කියන සතුට ඇති වෙනවා. ප්‍රථම ධානය පංචංග සමන්නාගතං පංචංග පහීනං ත්‍රිවිධ කල්යාණං දසලක්ඛණං කියලා 23 ආකාරයක් පෙන්වන්න කළා. ඒ 23 ආකාරයේම දැන් විස්තර කරන්නට යෙදුණා. ඊළඟට මේ ධානයක් උපදවා ගත්ත නමුත් ඒ ධානය හරියට සේවනය කරමින් ඒ ධානයේ උපදින හැටි ඒ ක්‍රියාත්මක වෙච්ච හැටි දැනගෙන ඒ අනුව කටයුතු කරමින් ඕන ඥානයේ වැඩි වේලාවක් පවත්වා ගැනීමට එහෙම නැතුව තමන්ට හිතුවට කරන්නට බෑ ඒකට උපමාවක් පෙන්නලා තියෙනවා ඉස්සර තිබුණා වාලවේදී කියලා මේ දුනුමායන් අස්ලමට බෙදෙන්න පුරුදු වීමක් ඒක විදලා විදලා පුරුදු වෙනවා ඒ පුරුදු වෙන දුනුමායා මම මේ විදිහට දුන්න අල්ලාගෙන මේ විදිහට පාදක නඹලා මේ විදිහට දුන්න මේ ප්‍රමාණයට ඇදලා මෙන්න මේ ආකාරයට හරවලා විද්ධහම හරියට ඉලක්කයට විදින්න පුළුවන් කියලා තේරුම් ගන්න. ඒ දුනු මායා ඉලක්කයට විදින්න පුරුදු වෙනකොට දුන්න අල්ලා ගන්න හැටි, අදින හැටි, ඇස් දෙකේ පැත්තට හරව ගන්න හැටි, පාදක නමන හැටි ඔක්කොම මතකයේ තබා ගන්නට ඕනේ. එතකොට තමයි මේ වාලවේදී කියන අස්ලමට බෙදෙන්න පුළුවන්කම ඇති වෙන්නේ. ඒ වගේ මේ සමාධි භාවනා කරන යෝගාවචරයත් තමන්ට ධානයක් පහළ වුණාම මේ මේ අවස්ථාවේ මේ බඳු කාලයක මේ විදිහට ආහාර පාන අරගනිමින් මේ විදිහේ පුජ්‍යලයන් සේවනය කරමින් මෙහෙම කරනකොටයි මේ ධානයේ පහළ වුණේ කියලා හොඳට මතකේ තබා ගන්න. මතකයේ තබාගෙන ඒ හැටියට කටයුතු කළාම තමයි එයාට ධානයට සමවදින්නට පුළුවන්කම ඇති වෙන්නේ. තව උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනම රජ්ජුරුවන්ට කෑම පිළියෙල කරන්න. ඔහුට කියන්නේ අරක් කැමිය කියලා. දැන් කෝකියා කියන තේරුම. ඔහු කෑම උයලා රජ්ජුරුවන්ට පිළියෙල කරලා දෙනවා. රජ්ජුරුව යම් යම් කෑම වර්ග රස බින්දින්න. පදමට ලුණු දාලා ඇඹුල් දාලා එක එක විදිහට හදලා දුන්නහම යම් යම් කෑම වර්ගවලට රජ්ජුරෝ ඊතා ප්‍රිය කරනවා. මේ අරක්කමියා ඒව මතක තියාගෙන නැවත නැවතත් ඒ රජ්ජුරුව ප්‍රිය කරන කෑම පිළියෙල කරලා දෙනවා. එතකොට රජ්ජුරුව බොහොම සතුටු වෙලා ඒ ආරක්ෂමයාට නොයෙක් පරිත්‍යාග කරනම ඔහුට ලාභ ප්‍රයෝජන ලබන්නට පුළුවන්. ඒ වගේ භාවනා යෝගියත් අහවල් අවස්ථාවේ මේ විදියට වාඩි වෙලා ඉන්නකොට මේ විදියට භාවනා කරනකොට මේ විදිය ආහාර පාන අරගෙන මේ විදිය පුජ්‍යලයන් සේවනය කරමින් ඉන්නකොට තමයි ධානය පහළ වුණේ කියලා ඒ ගැන කල්පනාව මතකයේ තබා ගන්නට ඕන. ඒවා මතකයේ තබාගෙන ධානයට සමවැදෙන්නට පුළුවන් ඉක්මනින් ධානයට සමවැදෙන්නට හදාගන්න පුළුවන්. ඊළඟට මේ ධානයට සමවැදීමේ පිළිවෙලකුත් තියෙනවා. නිකන් අපි හිතුවට එහෙම ධානයට සමවදින්න බෑ. සමවැදුනට ධානයේ පවතින්නේ නැහැ. දැන් උපමාවට පෙන්වුම් කළා තියෙන්නේ ලස්සන නැති හැඩවැඩ නැති උයනට ගියාට රජ්ජුරුව ඒ උයන සිතාලවාගෙන ඉන්නේ නැහැ. රජ්ජුරුව නෙමේ කවුරු වුණත් වේනයකට උද්‍යානයකට ගියහම ඒක බොහොම ලස්සන නම් තමයි බොහෝ වේලාවක් ඒව ගත කරන්නේ. ඒ වගේ මේ භාවනා යෝගියත් සමාධියට විරුද්ධ ධර්මයන් ප්‍රහාණය කරමි. ඒ සමාධියට ධානයට සමවැදුනහම තමයි බොහෝ වෙලාවක් ඒ සමාධියේ ධානයේ ඔහුට වාසය කරන්නට පුළුවන්. ඒක පූර්වක්‍ෘත්‍ය කරන්න වගේ පිළිවෙලක්. තමන් උපදමාගත් සමාධියට සමවදින්න ඕන මෙච්චර වෙලාවක් සමාධියෙන් ඉන්න ඕනේ කියන අදහස් ඇති කරගෙන තුනුරුවන් වන්දනමානන කිරීම ආදී කටයුතු සිද්ධ කළා. ඊළඟට මේ ධානයේට සමාධියට විරුද්ධ ධර්මයන් පිළිබඳව කල්පනාමට අරගෙන ඒව ගැන භාවනා කිරීමෙන් නොවේ හිතින් හිතලා ඒව අයින් කරන්නට ඕනේ කොහොමද මේ ධ්‍යාන සමාධි වලට ප්‍රධාන බාධක තමයි නීවරණ කියන ඒවා. ධ්‍යානයක් උපදවා ගත්තාම නීවරණ යටපත් වෙලා යනවා. නමුත් මේ අවස්ථාවේදී හිතින් හිතලා ඒවා තවත් ඈත් කරන්නට ඕන. කාමච්ඡන්දය කාමච්ඡන්දේ තියෙන ආදීනව සලකල ඒකට විරුද්ධ පිළිකුල ආදී දේවල් කේශාලෝමානකාදී ඒ විදිහට එහෙම නැත්නම් පරම ප්‍රතික්කූලය ඊ타මත්ම පිළිකුල් බව ශරීරයේ සිහිපත් කරගනිමින් කාමච්ඡන්දය කියන එක හිතෙන් ඈත් කරන්නට ඕන. ඊළඟට තව විරුද්ධ ධර්මයක් තමයි ව්‍යාපාදේ කියන එක. ව්‍යාපාදයේ ද්වේෂයේ ආදීනම සලකා ගනිමින් ඒකත් හිතෙන් අයින් කරන්නට ඕන. යටපත් කරන්නට ඕන. ව්‍යාපාදයේ තරහ කියන එක නිසා මේ සත්‍යය මිනිස්ය පමණක් නෙමේ මහත් දුකටපත් වෙනවා. බොහෝ ආදීනව ඇති එකක්. තමන්ට අහිත පිණිස අනුන්ට අහිත පිණිස තමන්ට හා අනුන්ට අහිත පිණිස පිළිපදිනවා. මහත් වූ මානසික දුක් වේදනාවලටපත් වෙනවා. මේ විදිහට ව්‍යාපාදේ ආදීනව සලකමින් ඒ ව්‍යාපාදයක් සිතින් අයින් කළා දාන්න ඕන යටපත් කළා දාන්න ඕන. ඒ වගේම ශරීරයේ ඇතිවෙන අමාරුකම්, රෙදුම් කැක්කුම් වැනි දේවල් පස්සද්ධිය කියන එක අරමුණු කරමින් ඒව ඈත් කරන්නට ඕන. ආරම්භක ධාතු කියන වීර්ය අදිෂ්ඨාන කරමින් උදාසීනකම් ආදිය හිතෙන් අයින් කරන්නට ඕන. සාවේතින් උද්දච්ච කුක්කුච්ච ආදී සමාධියට විරුද්ධ ධර්මයන් සේරම අයින් කරලා හිත සුද්ධ කරගන්නට ඕනේ. ඊට පස්සේ තමයි අදිස්ථාන කරලා මං මෙච්චර වෙලාවක් භාවනා කරලා උපදවාගත්ත සමාධියෙන් වාසය කරනම කියලා අදිෂ්ඨාන කරලා ඒ සමාධියට සමවදින්නේ. ධානයට සමවදින්නේ. එහෙම කලහම තමන් බලාපොරොත්තු වන ආකාරයට බලාපොරොත්තු වන කාල සීමාවක් ඒ ධානයේ රැඳී සිටීමට පුළුවන් වෙනවා. මෙහෙම නැවත නැවතත් තමන් උපදවාගත් සමාධියට ධානයට සමවදිමින් ඒක හොඳට ප්‍රගුණ කරන්නට ඕන, සේවනය කරන්නට ඕන. එතකොට තමන් සිතූ කාල සීමාවක් ඒ ධානයෙන් සමාධියෙන් වාසය කරන්නට පුළුවන්කම ඇති වෙනවා. දැන් මේ ප්‍රථම ධානය තමයි උපදවාගෙන තියෙන්නේ ඒ ප්‍රථම ධානය උපදවාගත් යෝගාවචරය ඒ තමන් උපදවාගත්තු ප්‍රථම ධානය ඉතා හොඳින් ප්‍රගුණ කරගන්නට ඕන. ඒක හොඳට සේවනය කරන්නට ඕන. එහෙම කරලා තමයි ඊළඟට බලාපොරොත්තු වෙනවා නම් දෙවෙනි ධ්‍යානය උපදවා ගැනීමට කටයුතු කරන්න. එහෙම නැතුව සමාධියක් ධානයක් උපදවාගත්තු පමණින් ප්‍රථම ධානයේ උපදවාගත්තු පමණින් දෙවෙනි ධානය ගැන කල්පනා කරලා ඒ පැත්තට කටයුතු කළොත් ඒක අසාර්ථක ව්‍යායාමයක් වෙනවා සමහර විට තමන් උපදවාගත් ධානයත් පිරිහිලා යන්න පුළුවන් බලාපොරොත්තු වෙන එකත් නොලැබෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මේකට හොඳ උපමාවක් පෙන්වලා තියෙනවා පර්වතයක වාසය කරන දෙනක් මේ දෙන කල්පනා කරනම මම මේ කන්ද පහලට ගිහිල්ලා මීට කලින් නොකෑ තනකන්නට ඕන නොබිව් පැම්බෙන්නට ඕන කියලා. මෙහෙම කල්පනා කරලා කන්දෙන් බහින්න පහලට බහින්න සූදානම් වෙනවා මේ දෙන අව්‍යක්තයි තේරුමක් නැති දෙනක් ඒ නිසා ඉස්සරහ පාදක හරියට සකස් කළ ශක්තිමත්ව තබාගන්නේ නැතුව පිටුපස පාදක ඔසවනවා. එතකොට මොකද වෙන්නේ? ඉස්සරහා පාදක හරියට තබල නැති නිසා මේ දෙන කන්දෙන් පහලට පෙරලිලා යනවා. නොකෑ තන කන්නවත් නොබිව් පෑන් බොන්නවත් ඒ දෙනට ලැබෙන්නේ නැහැ. ඒ වගේ ධානයක් උපදවාගත් යෝගාවචරය ඒ තමන් ලබාගත්තු ධානයේ ශක්තිමත් කරගන්නේ නැතුව ප්‍රගුණ කරගන්නේ නැතුව ඊළඟ දහණයට යන්න ඕන කියලා කටයුතු කළොත් අර දෙනට වෙච්ච දේ වගේ තමයි පෙරහිලා යන තමන් උපදවාගත් එක ඒකත් පිරිහෙනවා ලබන්න බලාපොරොත්තු වෙන එකත් පිරිහෙනවා ඥානවන්ත දෙන ඉස්සරහ පාදක හොඳට ශක්තිමත්ව lessන්නේ නැතුව කියලා පසපාදක ඔසවනවා ඒ දෙන කන්දෙන් පහලට පෙරලෙන්නේ නැහැ. නියම ක්‍රමානුකූලව මේ කටයුත්ත කළා තියෙනවා. මේ විදිහට මේ දෙන කන්දෙන් පහලට බැහැලා නොකෑ තන කනම නොබිව් තන්බන. ඒ වගේ යෝගාවචරයා ප්‍රථම ධානය උපදවාගෙන ඒක උපදවාගත්තු ගමන් මං දැන් දෙවෙනි ධානයත් උපදවා ගන්න ඕන කියලා එහෙම යන්නේ නැතුව ප්‍රථම ධානයේට සමවැදිලා සමවැදිලා ඒක හොඳට සේවනය කරලා හොඳට ප්‍රගුණතාවයටපත් කරගෙන අවසන් වෙලා ඊට පස්සේ තමයි දෙවෙනි ධ්‍යානය ගැන කල්පනා කරන්නට තියෙනවා. ඒ විදිහට කටයුතු කළාම ඒ යෝගාවචරයාට දෙවෙනි ධානය උපදවා ගන්නට පුළුවන්කම ඇති වෙනවා මේක තමයි සමාධිය උපදවාගෙන ඊළඟ සමාධියට යාමේ පිළිවෙල මේ පිළිවෙලට නොගිහිල්ලා නොපිළිවෙලට වැරදි හැටියට ගියොත් එහෙම ප්‍රථම ධානයේ උපදවාගත් යෝගාවචරයාට දෙවෙනි ධානයේ උපදවා ගන්නට ලැබෙන්නේ නැහැ ඊළඟට මේ ධානයක් සමාධියක් උපදවා ගත්තාම ඒක Tamanට අවනත කරගන්න ඕන. ඒකට කියනවා වශී කරනවා කියලා. දැන් වශී කරනවා කියන්නේ වශී කරගන්නවා කියන්නේ කවුරු හරි Taman කියන හැටියට වැඩ කරන්නේ තමන් කියන වචනෙට නැමෙන්න හදාගන්න එකයි. ඒ වගේ සමාධියක් ධානයක් උපදවා ගත්තාම ඒක වශී කර ගැනීමේ තමන්ට අවනත කර ගැනීමේ තමන්ට කීකරු කර ගැනීමේ පිළිවෙලක් තියෙනවා ඒ ගැන පස් ආකාරයක් තියෙනවා. ඒකට කියනවා පංච වසීතා කියලා. ආවජ්ජන වසී සමාපජ්ජන වසී අදිත්‍ථාන වසී වුත්ථාන වසී පච්ච වෙක්ඛන වසී කියලා ඒ ධානයේ සමාධිය Tamanට අවතන අවනත කරගැනීමේ ආකාර පහක් තියෙනවා. ආමජ්ජන වශී කියලා කියන්නේ ඒ ධානයේ තියෙන අංග නැවතත් ආවර්ජනය කිරීම මතකයට ගැනීම ප්‍රථම ධානය ගැන බැලුවාම විතරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියලා අංග පහක් තියෙනවා. ධානයට සමවැදිලා ටිකක් ධානයෙන් ඉඳලා කාලය නියම කරගෙන ඊට පස්සෙව මේ ධානාංග කියන ඒවා ආවර්ජනය කරන්න පුළුවන් කොහොමද විතර්කය විතර්කය ආවර්ජනය කරනවා ආවර්ජනය කරනවා කියන්නේ මතකයට ගන්නවා අපි උදාහරණයක් වශයෙන් මුලින්ම අපේ හිතම විනාඩි 5ක් විතර මේ විතර්කයේ මතකයට ගන්නවා ආවර්ජණය කරනවා. අපිට ඒක කරන්න බෑ ඒකේ නම කියන්නේ නැතුව. විතර්කය විතර්කය කියලා නම කියමින් ඒක නැවත නැවතත් තමන්ගේ හිතේ උපදින්න සලස්සනවා. ඊළඟට ਵਿਚාරය ඊළඟට ප්‍රීතිය ඊළඟට සුඛය ඊළඟට ඒකාග්‍රතාවය දැන් විනාඩි 5ක් විතර මේ එකක් මතකයට ගත්ත ආවර්ජණය කළා. ඒක ටිකක් පුරුදු වුණාම විනාඩි 4ක් විතර එකක් ආවර්ජණය කරනවා. ඊළඟට විනාඩි 3ක් විතර ආවර්ජණය කරනවා. ඊළඟට විනාඩි 2ක් විතර එකක් ආවර්ජණය කරනවා. ඊළඟට විනාඩියක් විතර එකක් ආවර්ජණය කරනවා. එහෙම ආවර්ජනය කරමින් විතර්කේ ආවර්ජනය කරනවා මතක් කරනම විචාරේ ආවර්ජනය කරනවා ප්‍රීතිය ආවර්ජනය කරනවා සුඛය ආවර්ජනය කරනවා ඒකාග්‍රතාවේ ආවර්ජනය කරනවා ඊළඟට තත්පර 30ක් විතර මේක පුරුදු වෙනකොට කාලය අඩු කරන්නට ඕන ඊළඟට තත්පර 10ක් විතර එකක් ආවර්ජනය කරනවා. ඊළඟට තත්පර පහක් විතර ඊළඟට එක සමාධි අංගයක් එකවරක් පපණක් ආවර්ජනය කරනවා. එහෙම ආවර්ජනය කළා මතකයට අරගෙන පුරුදු වුණාම මේ පහම එකවර මතකයට ගන්න පුළුවන් ආවර්ජනය කරන්න පුළුවන්. ඒක හොඳට ප්‍රගුණ කරගත්තාම මතකයට ගන්නකොට ආවර්ජනය කරනකොට ෂණයකින් තත්පරයකින් වගේ මේ විතර්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන අංග පහ හිතේ පහළ වෙනම ආවර්ජනය වෙනවා මෙන්න මේ විදිහට පුරුදු කිරීම ප්‍රගුණ කිරීම තමයි ආවජන වශී කියන්නේ. ඒව ප්‍රගුණ කිරීමේ තේරුම තමයි මේ තමන් උපදවාගත් ධානයේ සමාධිය තවදුරටත් ශක්තිමත් කර ගැනීම. ආවජ්ජන වශයෙන් ළඟට සමාපජ්ජන වශයෙන් ඊතා ඉක්මනින් සමාධියට ධානයට සමවදින්න පුරුදු කිරීම මේ හිතනකොටත් තත්පරයකටත් වැඩිය අඩු කාලයක් තුළ යන්තම් හිතනකොටමත් මේ ධානයට සමවදින්න පුළුවන්. මේ විදිහට ඊතා ඉක්මනින් ෂණයකින් ධානයට සමවදින්න සමාධියට සමවදින්න පුරුදු කිරීම තමයි සමාපජ්ජන වශී කියලා කියන්නේ. ඊළඟට අදිඨාන වශී ඒ තමන් උපදමාගත් ධානය සමාධිය ඊ타ත්ම දිග්ග වේලාවක් හෝ ඊ타ත්ම අඩු වේලාවක් හෝ පවත්වා ගැනීමේ ශක්තිය අදිත්‍යානවති දැන් අපි හිතමු උදාහරණයක් වශයෙන් විනාඩි 5ක් සමාධිය ධානයේ ඉන්නවා කියලා අදිෂ්ඨාන කළා ඒ විනාඩි 5 ඉන්නවා ඊළඟට විනාඩි 10ක් ඉන්නා කියලා වැඩි කරලා ඉන්නවා ඊළඟට 15ක් 20ක් 30ක් 40ක් 50ක් 60ක් මේ විදිහට පැයක් විතර ඉන්නවා කියලා අදිස්ථාන කළා හැම ඉන්නවා. ඊළඟට මේක විනාඩි 5න් 5 හෝ අඩු කරගෙන එනවා. විනාඩි 55ක් 50ක් 45ක් 40ක් කොහොම විනාඩි 5ට එනකන් අඩු කරනවා. මෙහෙම අඩු කරමින් වැඩි කරමින් සමාධියට සමවැදිලා හොඳට ප්‍රගුණ කරන්නට ඕන. එහෙම ප්‍රගුණ කළාම තමන් හිතූ පමණට වැඩි වේලාවක් ඉන්නත් පුළුවන්. ඊළඟට අඩු වේලාවක් විනාඩි 5ක් නෙමේ විනාඩි 4ක් 3ක් 2ක් 1ක් තත්පර 30ක් තත්පර 10ක් තත්පර 5ක් ওই විදිහට ඊටා සුළු කාලයක් වුණත් ධානයේට සමවැදිලා වහා නැගී සිටින්නට පුළුවන් මේ විදිහට තමන් කැමති වෙන ආකාරයට ඊටාම අඩු කාල සීමාවක් ඊටාමත්ම වැඩි කාල සීමාවක් ඒ සමාධිය පවත්වා ගැනීම ධානයේ පවත්වා ගැනීම තමයි අදිඨාන වශී කියලා කියන්නේ. ඊළඟට බුද්ධාන වශී. වහා මේ සමාධියෙන් නැගී සිටීම. තමන් හිතුව වෙනාවටම වහාම සමාධියෙන් නැගී සිටීම. වුත්ථාන වශී කියලා කියන්නේ. ඒකත් හොඳට පුරුදු කළාම අප හිතමු පැය භාගයක් සමාධියෙන් ඉන්නම කියලා. හරියට මේ පැය භාගයෙන් සමාධිය අවසන් වෙනවා. ධානය අවසන් වෙනවා. අපේ තම විනාඩි 10ක් ධානයෙන් සමාධියෙන් ඉන්නවා කියලා. හරියටම විනාඩි 10ෙන් ඒ සමාධිය අවසන් වෙනවා ඒකෙන් නැගී සිටිනවා. මේ විදිහට. මේ අදිඨාන වශී බුත්ථාන වශී කියන දෙක තේරුම් ගැනීමට කුංචි කතාවක් කියනවා. ඒක තමයි බුද්ධ රක්ෂිත චරණ වහන්සේගේ කතාව. උන්වහන්සේ උපසම්පදා වෙලා අවුරුදු 8යි. තේරම්බත්තල මහරෝහණ ගුත්ත තෙරුන් වහන්සේ. උන්වහන්සේ ලෙඩ වෙලා උන්වහන්සේ බලන්න ආව තිහක් පමණ 이르දිමත් භික්ෂූන් වහන්සේලා මධ්‍යයෙහි සිටියා මේ මහා රෝහණගුත්ත තෙරුන් වහන්සේට අපෝපස්ථාන කරන්නේ නාගරාජයෙක්. ඉතින් මේ නාගරාජයාව අල්ලගන්න කියලා ගුරුලෙක් අහසේ පියාසර කරමින් වහාම ආවා. ගුරුරගේ ප්‍රධාන ආහාරයක් නේ නාගය. ඉතින් දැන් කිට්ටුවටම එනවා. අනෙක් හිටපු ඉර්ධිමත් ස්වාමීන් වහන්සේලාට අර වහාම සමාධියට ධානයට ඉර්ධියට සමවැදීමේ නැගිටීමේ ශක්තිය තිබිලා නැහැ. මේ පොඩි හාමුදුරුව බුද්ධ රක්කිත තෙරුන් වහන්සේ ෂණයකින් අදිෂ්ඨාන කළ ඒ තමන් තුමනා කරන ඉර්ධිය වලට යොමු කරලා මහා පර්වතයක් මබලා ඒකේ ගල් ගුහාවක් මබලා මේ නාගරාජයාව අරගෙන අර ගල් ගුහාව ඇතුළට ගියා. මේක තත්පරයකින් හමාරකින් වෙච්ච වැඩක්. උන්වහන්සේ ඒ විදිහට මේ ධ්‍යාන ප්‍රගුණ කළා කියනවා. වහාම ඊතා සුළු කාලයක් හෝ ඒවා පවත්වා ගැනීමට වැඩි කාලයක් හෝ වහාම ධානයේට සමවැදීමට වහාම ධානයෙන් නැගී සිටීමට මුගලන් මහතෙරුන් වහන්සේ වගේ ඒව හොඳට ප්‍රගුණ කළා කියනවා. අන්න එහෙම ප්‍රගුණ කිරීම තමයි මේ වශීතාවය කියන්නේ. දැන් හතරක් කිව්වා. පස්වෙනේක පච්ච වෙක්ඛන වශේ කියලා. ප්‍රත්‍යවේක්ෂා කිරීම. ධානයක් උපදවා ගත්තනම් ඊළඟට ධානයට සමවැදුණා නම් ධානයෙන් නැගී සිටියාම අර ධානයේ තියෙන අංග නැවතත් හිතට ගලා එන්න පටන් ගන්නවා. ප්‍රත්‍යවේක්ෂාව කියන්නේ ඒකයි. මුලින්ම කියාපු ආවර්ජන වසියේදී ඒ ප්‍රත්‍යවේක්ෂාව සිද්ධ වෙනවා. මේක ඉතා කුඩා වෙනසක් පමණයි තියෙන්නේ. ඒ ආවර්ජන වසියයි පච්චවෙක්ඛන වසියයි කියන මේ දෙකම බොහෝ සෙයින් සමානත්වයට යනවා. මේ විදිහට මේ සමාධිය ධානය පස්සාකාරයකින් ප්‍රගුණ කරගන්න වැඩි දියුණු කරගන්නට ඕන. අන්න ඊට පස්සේ තමයි දෙවෙනි ධ්‍යානය පිළිබඳව කල්පනා කරන්න. දැන් පළවෙනි ධ්‍යානය හොඳට ප්‍රගුණ වෙලා. හොඳට ප්‍රගුණ වෙලා තියෙන බව තේරුම් ගියාම දෙවෙනි ධ්‍යානය උපදවා ගැනීමට කටයුතු කරන්නට ඕනේ. දෙවෙනි ධ්‍යානය උපදවා ගැනීමට කටයුතු කරනවා නම් පළවෙනි ධ්‍යානයේට වැඩි වැඩියෙන් සමවැදී සිටීමේ අදහස අත්තර දාන්න ඕන. පළවෙනි ධ්‍යානයේට නැවත නැවත සමවදින්න වුණොත් දෙවෙනි ධ්‍යානයේට යාම ප්‍රමාද වෙනවා. ඒ නිසා ඒක ටිකක් ගාද්දුරට අඩු කරලා දෙවෙනි ධානය ගැන අපේක්ෂාව තබාගෙන තමන්ගේ භාවනා මානසිකාරයේ පවත්වන්නට ඕන. මේ ආනාපාන සති සමාධිය පිළිබඳවමයි අපි මෙතෙක් විස්තර කළේ. අර ආනාපාන සතියේදී පහළ වෙන නිමිති ආදිය දකිමින් ඊටාම පිරිසිදු සිහියෙන් යුක්තව භාවනාරමුණේ හිත පිහිටුවා ගැනීමෙන් තමයි මේ මාර්ගය යන්න පුළුවන්කම ඇති වෙන්නේ. පළවෙනි ධ්‍යානයේ විතරක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන අංග පහකින් යුක්තයි. දෙවෙනි ධ්‍යානය උපදවා ගැනීමට මෙහෙම භාවනා කරගෙන යනවා. එහෙම කරගෙන යනකොට මේ ප්‍රථම ධානයේ තිබෙන විතරක ਵਿਚාරාදී අංග තමන්ට මහා කරදරයක් හැටියට සැලකෙනවා ප්‍රථම ධානයේට සමවැදිලා ධානය අවසන් වුණාම විතරක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේ අංග පහ දිගටම හිතේ ගලා යන්නට පටන් ගන්නවා. එතකොට මේ විතරක ਵਿਚාර දෙක මහ ගොරෝසු හැටියට, ඖදාරික හැටියට, තමන්ගේ භාවනාවට මහ කරදරයක් හැටියට වැටහෙනවා. විතරකය කියන්නේ අරමුණට නැංවීම, ਵਿਚාරය කියන්නේ අරමුණේ ක්‍රියා කරවීම. දැන් අපි භාවනා කරනකොටත් අරමුණු මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරනවා කියන්නේ විතරකේ තමයි. එතන විතරක ਵਿਚාර දෙකම තියෙනවා. අපි හැමදාමත් මේ මෙනෙහි කරනවා මේක ඉවරයක් නැති එකක් වාගේ. මේ මෙනෙහි කරනවා කියන එක මහා කරදරයක්. විතරක ਵਿਚාර දෙක මහා කරදරයක් කියලා හිතෙනවා. ඒක හිතෙන් අයින් කර දාන්න තමයි කල්පනාවල් ඇති වෙන්නේ. මෙහෙම නැවත නැවතත් භාවනා කරගෙන යනකොට මේ විතරක ਵਿਚාර දෙක ඊ타ත්ම හිතට වද දෙන්නක් වෙනවා. මෙහෙම ක්‍රමයෙන් යනකොට ඒ විතරක ਵਿਚාර දෙක හිතෙන් ඈත් වෙලා යනවා. විතරක ਵਿਚාර නැති වෙනවා කියන්නේ ඒකයි. දැන් විතරක ਵਿਚාර කියන දෙක විතර්කයෙන් අරමුණට නංවනම විචාරයෙන් ඒ අරමුණේම ක්‍රියා කරන දැන් භාවනා කළා කළා හිත හොඳට අරමුණේ පුරුදු වෙලා නිසා අමුතුවෙන් අරමුණට නැංගුවේ නැති වුණත් નિરાයාසයෙන් හිත භාවනා අරමුණේ පිහිටනවා ඒ නිසා විතර්ක ਵਿਚාර දෙක විචාර දෙක අවශ්‍ය නැහැ මේ දෙක හොඳටම යටපත් වෙලා ගියහම බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන අවිතක්කං අවිචාරං විවේකජං පේතිතකං පඨමඥානං කියන මේ දෙවෙනි ධානයේ පහළ වෙනවා. ඒක තියෙන්නේ විතරක ਵਿਚාර නැහැ ප්‍රේතේ සුඛ ඒකාග්‍රතා කියන අංග තුන විතරයි. පළමු ධානයේ කියා දුන්නු හැටියට මේ දෙවෙනි ධානයේ උපදවා ගත්තාම ඒ දෙවෙනි ධානය අර කලින් කියන ලද ආකාරයට ආවජ්ජන සමාපජ්ජන අදිත්‍යාන වුත්ථාන පච්චවෙක්ඛන කියන පස්සාකාරයකින් වශීතාවයට පත් කරන්නට ඕන. හොඳට වශීතාවයට පත් කරගෙන තමයි ඊළඟ තුන්වෙනි ධ්‍යානය ගැන කල්පනා කරන්නේ. එහෙම ප්‍රගුණ කරන්නේ නැතුව වශී භාවයට පත් කරන්නේ නැතුව තුන්වෙනි ධ්‍යානය ගැන කටයුතු කළොත් පිරීමටපත් වෙනවා. ඒ නිසා ප්‍රථම ධ්‍යානය ඊටාම හොඳින් වශී කරගන්නට ඕන. ප්‍රථම ධ්‍යානය ඊටා හොඳින් වශී කරගෙන දෙවෙනි ධ්‍යානය පහළ කරගත්තා නම් ඒ දෙවෙනි ධ්‍යානයත් ඊටාම හොඳින් වශී කරගෙන තමයි තුන්වෙනි ධානය පිළිබඳව කටයුතු කරන්නට තියෙන්නේ. ඊළඟට දෙවෙනි ධානයේ උපදවාගත් යෝගාවචරය ඒ ධානය හොඳින් ප්‍රගුණ කරගනිමින් ඒ ධානයේට සමවැදීමේ අපේක්ෂාව අඩු කරලා ඊළඟ ධානයේ ලබා ගැනීම සඳහා ක්‍රියා කරන්නට ඕන. ඊළඟ ධානයේ තමයි තුන්වෙනි ධානය. තුන්වෙනි ධානය දැන් දෙවෙනි ධ්‍යානයේ තියෙන ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග තුනක්. තුන්වෙනි ධ්‍යානයේ උපදවා ගැනීම අපේක්ෂාවෙන් දෙවෙනි ධ්‍යානයේ හොඳට භාවනා කරලා ඒක ප්‍රගුණ කරගෙන ඒ තුන්වෙනි ධ්‍යානයේට අපේක්ෂාව තබලා භාවනා කරනකොට ඒ සමාධි අංගවන ප්‍රීතිය මහා ගොරෝසු එකක් මහත් කරදරකාරී එකක් වාගේ වැටෙන්න පටන් ගන්නවා. ප්‍රීතිය හරිම ගොරෝසුයි. ඉතින් මෙහෙම මේ ප්‍රීතිය මහත් ගොරෝසු එකක් බව වැටහෙන්න පටන් ගත්තාම දෙවෙනි ධ්‍යානයෙන් නැගී සිටියාම ඒ ධානාංග ප්‍රත්‍යවේක්ෂාවෙන් ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේ තුන හිතේ ගලා යන්න පටන් ගන්නවා ප්‍රීතිය හිතේ පහළ වෙනකොට මහා අමාරුවක් වාගේ වැටෙනවා හිතට කාටද දෙක මහා මහා අපහසුයක් මේ ප්‍රීතිය පහළ වෙනවා කියන එක ප්‍රේතය නැත්නම් හොඳයි කියන කල්පනාවල් ඇති වෙනවා. එහෙම නැවත නැවතත් භාවනා කරගෙන යනකොට මේ ප්‍රීතිය මහා කරදරයක් හැටියටම හිතෙනවා. හිතේ පහළ වෙන එකත් මහ දුකක්, මහ බාධාවක් කියලා හිතෙනවා. එහෙම නැවත නැවතත් භාවනා කරගෙන යනකොට මේ ප්‍රීතිය හිතෙන් ඈත් වෙන්නට පටන් ගන්නවා. අඩු වෙලා යන්න පටන් ගන්නවා. ප්‍රීතිය හිතේ ඉපදීම අඩු මට්ටමකට යනවා. මම නැවතත් නැවතත් භාවනා කරගෙන යනකොට ප්‍රේතිය නැති සුඛ ඒකාග්‍රතා කියන මේ අංග දෙකෙන් යුක්ත තුන්වෙනි ධානයේ පහළ වෙනවා මේ ධාන පළවෙනි ධානයට වැඩිය දෙවෙනි ධානය ඊ타ම ප්‍රණීතයි ශාන්තයි මధుරයි ඊළඟට දෙවෙනි ධ්‍යානයට වැඩිය තුන්වෙනි ධ්‍යානය ඊ타මත්ම ශාන්තයි ප්‍රණීතයි මధుරයි දැන් යෝගාවචරය තුන්වෙනි ධ්‍යානයත් උපදවා ගන්නවා තුන්වෙනි ධානයේ උපදමාගෙන ඒ ධානයත් මුලින් කී ආකාරයට නැවත නැවතත් ඊතා හොඳින් ප්‍රගුණ කරන්නට ඕන ආවජ්ජන සමාපජ්ජන අදිත්‍ථාන වුත්ථාන පච්චවෙක්ඛන කියන මේ පස්සාකාරයෙන් නැවත නැවතත් හොඳට ප්‍රගුණ කරන්නට ඕන. මෙහෙම ප්‍රගුණ කරලා තුන්වෙනි ධ්‍යානයට සමවදිමින් සමවදිමින් ඒක Tamanට හොඳට වශී කරගෙන Tamanට උමනා හැටියට උමනා වෙලාවක් ඉන්න උමනා වෙලාවට නැගී හිටින්න ෂණේකින් ධානයට සමවදින්න ෂණේකින් ධානයෙන් නැගී හිටින්න මේ වගේ හොඳට ප්‍රගුණතාවයට පත් කරගන්නට එහෙම ප්‍රගුණතාවයට පත් කරගෙන ඊළඟට තමයි හතරවෙනි ධ්‍යානය සඳහා කටයුතු කරන්නට තියෙන්නේ. හතරවෙනි ධ්‍යානය ලබා ගැනීම අපේක්ෂාවෙන් දැන් භාවනා කරනවා. තුන්වෙනි ධ්‍යානයේට සමවැදී සිටීමේ කාලය අඩුම කළා දමලා හතරවෙනි ධ්‍යානය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් තමයි දැන් භාවනා කරන්න තියෙන්නේ. මෙහෙම නැවත නැවතත් භාවනා කරගෙන යනකොට ඒ තුන්වෙනි ධ්‍යානයේ තිබෙන සුඛ ඒකාග්‍රතා කියන අංග දෙකෙන් සුඛය මහත් ගොරෝසු ඕලාරික සලු එකක් හැටියට වැටහෙනවා. ඒ සුඛය තමන්ගේ සමාධියට ධානයට මහත් බාධාවක් හැටියට වැටහෙන්න පටන් ගන්නවා. තුන්වෙනි ධ්‍යානයට සමවැදිලා නැගී ඉන්නකොට සුඛ ඒකාග්‍රකා කියන දෙක පහළ වෙනවා. ඒ සුඛය පහළ වෙනකොට මේක මහා කරදරයක්. හිතට කයට මහා බාධාවක් අවහිරයක් වගේ වැටහෙනවා. දැන් සුලම් පාරක් වදිනකොට ඊටාම සුවදායකයි. සිහිල් සුලම් පාරක් වදිනකොට ඊ타මත්ම සුවේදායකයි මේ හතරවෙනි ධානයේට පැමිණීමට භාවනා කරන යෝගාවචරයාට ඒ සිහිල් සුලම්පාරක වදින එකයන්ගේ සුවදායක නෙමේ ඊ타මත්ම අපහසුතාවයක් මේ විදිහට සුඛය කියන එක භාවනා යෝගියාට මහත් කරදරයක් බාධකයක් හැටියට කල්පනා වෙන්න පටන් ගන්නවා. ඒ සුඛය කියන එක ටිකෙන් ටික ඈත් වෙන්නට පටන් ගන්නවා. මේ සුඛය කියන එක නැතිනම් ඊටාම සුවයක් කියලා ඒ යෝගාවචරයාට කල්පනා වෙනවා. මෙහෙම භාවනා කරගෙන යාමේදී බුදුරජාණන් වහන්සේ වදාළ උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථඥානං උපසම්පජ්ජ විහෙරති කියන ආකාරයට උපේක්ෂාවෙන් යුක්ත හතරවෙනි ධානය කියන එක පහළ වෙනවා. හතරවෙනි ධානය උපේක්ෂාවෙන් යුක්තයි. දැන් ධානාංග පහක් තියෙනම විතර්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියලා මේ අංග පහෙන් හතරක්ම දැන් ගෙවිලා ගිහිල්ලා අයින් වෙලා ඉතිරි වෙලා තිබෙන්නේ උපේක්ෂාම පමණයි උපේක්ෂාව ඊ타ත්ම සියුම් මිහිරි අවස්ථාවක් දැන් සැප දුක් උපේක්ෂා කියලා වේදනා තුනක් තියෙනවා දුක කියන එකත් කාටත් වැටහෙනවා සැප කියන එකත් කාටත් වැටහෙනවා මේ උපේක්ෂාව කියන එක මේ සැපේටද දුකටද අයිති වෙන්නේ මේ උපේක්ෂාව ශාන්ත බැවින් අයිති වෙන්නේ සැපයට උපේක්ඛා සන්තත්තා සුඛමිච්ඡේව බුත්තා උපේක්ෂාව ශාන්ත බැවින් සැපයයි කියලම දේශනා කරලා තියෙනවා. ඒක සැපේට අයිති වෙන්නේ. ඊ타ත්ම මధుර මිහිරි සුවය තමයි උපේක්ෂාත් සුවය. මේ ලෝකේ තියෙන අන්තිම ඉහළ මුදුන් පැමිණි ලෞකික සුවය තමයි උපේක්ෂා ශිවය කියලා කියන්නේ. ඒ උපේක්ෂා ශිවය ලැබෙන්නේ චතුර්ථ ධානය කියන සතරවෙනි ධානයේදී. මේ සතරවෙනි ධානයේදී ආස්වාත ප්‍රාස්වාස සම්පූර්ණයෙන්ම නොදැනීම යනවා. විශේෂත්වය ඒකයි. කොහොමවත් ආස්වාත ප්‍රාස්වාස දැනෙන්නේ නැහැ. ඊළඟට මේ සතරවෙනි ධානයට ආනන්ද සමාධි කියලත් නමක් තියෙනවා. කම්පණයට පත් වෙන්නේ නැහැ, සැලෙන්නේ නැහැ. හරියට මේ සතරවෙනි ධානයේට සමවැදුනහම බාහිර ශබ්දයක්වත් ඒ යෝගාවචරයාට ඇහෙන්නේ නැහැ. ඒ තරම්ම හිත එකඟ වෙලා ශක්තිමත් වෙලා නිසල භාවයටපත් වෙලා නොසැලෙන ආකාරයටපත් වෙලා පවතිනවා උපේක්ෂා වශයෙන් ඒක අතිමිහිරි අතිමధుර ඊ타ත්ම ශාන්ත ප්‍රණීත සුවයක් බවටපත් වෙනවා ආනාපාන සමාධි භාවනා කර්මස්ථානයේ මූලික කටයුතු ටික මෙතනින් අවසන් වෙනවා. ඊළඟට සල්ලක්කන විවට්ටන පාරිශුද්ධි කියන මේ අර භාවනා කර්මස්ථානයේ කියා දුන්න හැටියට ඒව තමයි ඉතිරි වෙලා තියෙන්නේ. දල වශයෙන් සලකනකොට විදර්ශනාවට බැහැලා නාම රූප ධර්මයන් වෙන් කරගෙන ඒ විදිහට සත්‍ය විසුද්ධි ක්‍රමයට ගිහිල්ලා අවසානයේදී ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය අන්තිම කෙළවරට ගිහිල්ලා ලෞකික පැත්තෙන් මැදිලා ලෝකෝත්තර පැත්තටපත් වෙනම ඒක තමයි සල්ලක්ෂණ විවට්ටන පාරිශුද්ධ කියන මේ වචන වලින් සඳහන් වෙන්නේ. එතකොට මේ සමාධියේ ආනාපාන සති භාවනා කර්මස්ථානයෙන් ලැබෙන ප්‍රතිඵලය ඔන්න ඔය විදිහයි කියලා පුරාණ ආචාර්යවරු අපට විස්තර කරලා තියලා තියෙනවා. ඊළඟට තව කාරණයක් කියා දෙන්නට ඕනේ. මේ සමාධියේ වැඩිමෙන් ලැබෙන ආනිසංස මොනවද කියලා. මේ බුද්ධ ශාසනයේ සමහර කෙනෙක් සමාධියේ වඩනම නිරෝධ සමාපත්තියට සමවැදීමේ බලාපොරොත්තු ඒ තනත්තාගේ සමාධිය නිරෝධ සමාපත්තියට සමවැදීම ආනිසංසකටගෙන පවතිනවා සමහර කෙනෙක් මේ ලෝකේ සමාධියේ වඩනම බඹලව ඉපදීමේ අපේක්ෂාවෙන් ඒ තනත්තාගේ සමාධිය බඹලව ඉපදීම ආනිසංසකටගෙන පවතිනවා තවත් සමහර කෙනෙක් සමාධියේ වඩනම මෙලෝ සැප විහරණය ලබා ගැනීමේ අපේක්ෂාව බාහිර කරදරකාරී ලෝකයෙන් ඉවත් වෙලා ශාන්ත ප්‍රණීත ලෝකයකට පැමිණිලා මෙලෝ සැප විහරණය සඳහා සමාධිය වඩනම ඒ තනත්තාගේ සමාධිය මෙලෝ සැප විහරණය ආනිසංසකටගෙන පවතිනවා. තව සමහර කෙනෙක් සමාධිය වඩනම 이르දි ප්‍රාතිහාරය දැක්වීමට ඔය අහසින් යන්න, පොළොවක මිදී යන්න, දියමත් පිට ගමන් කරන්න ආදී වශයෙන් කියන ඉරිදි ප්‍රාතිහාර්යයේ දක්වීමේ අපේක්ෂාවෙන් සමාධිය වඩනවා. ඒ තනත්තාගේ සමාධිය ඉරිදි ප්‍රාතිහාර්යයේ දක්වීම ආනිසංස කොටගෙන පවතින. තව සමහර කෙනෙක් විදර්ශනා භාවනා කිරීමේ සමාධිය පාදක කොටගෙන සමාධිය උපකාර කරගෙන විදර්ශනා භාවනා කිරීමේ අපේක්ෂාවෙන් සමාධිය වඩමු. ඉතින් මේ බුද්ධ ශාසනයේ බොහෝ දෙනෙක් සමාධිය වඩන්නේ මේ අන්තිමට කියවන විදර්ශනාවට පාදක කර ගැනීම බලාපොරොත්තුෙන් තමයි. අපිත් යම්කිසි ප්‍රමාණයකින් සමාධිය වඩනමනම් ඒ සමාධිය වඩන්නෙත් අපි විදර්ශනා භාවනා කර ගැනීමට උපකාරක ධර්මයක් වශයෙන් දැන් මේ සමාධිය පිළිබඳව අවශ්‍ය කරන කටයුතු කාරණා හැම එකක්ම මගේ කියලා දුන්නා මේ භාවනා කර්මස්ථානයේ පේන හැටියට සමාධිය වඩලා සල්ලක්ෂණ විවට්ටන පාරිසද්ධ කියන මේ ලෝකෝත්තර පැත්තට පැමිණිලා සංසාර ගමන නතර කරගන්නට ඕන ඉවරයක් කරගන්නට ඕන ඒකට සමාධිය වඩලා හිතේ එකඟතාවයේ ඇති කර ගැනීම බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා මෙතෙක් කියා දෙන ලද කරුණු හොඳට හිතට අරගෙන හැමදෙනාම නිවැරදිව මේ භාවනා මාර්ගයේ යන්නට ඕන ආනාපාන සති සමාධි භාවනා කර්මස්ථානයේ පිළිබඳවයි මෙතෙක් විස්තර කළේ මේ අනුව ගමන් කිරීමෙන් තමන්ට බ්‍රහෝ ප්‍රයෝජන ලැබෙනම අර කලින් සඳහන් කළ සමාධියේ ආනිසංසවලට අමතරව ලෞකික වශයෙන් කාමාවචර සමාධියක් උපදවගෙන ඒකෙන් පිරිහෙන්නේ නැතිව වාසය කළානම් තමන්ට මරණ මොහොතේදීත් ඒ සමාධි ගතිය තිබුණානම් ඒක තමන්ට හේතු වෙනවා සතර ආපාදුකින් මිදීමට. ඒ සතර ආපාදුකින් මිදෙනවා කියන්නේ මහත් ආනිසංසය. එතෙන්ට යන්න පුළුවන් වෙනා කාමාවචර සමාධියක් උපදවා ගැනීම. ඒ නිසා මේ නෛර්යානික බුද්ධ ශාසනයේ තමන්ට නොයරදීම යන්න මඟ තියෙනම ඒ මගේ ගමන් කල්ලා හිටන් සමාධිය වඩලා එයිනොත් නොනවති විදර්ශනාවටත් බැහැලා ඒවා ප්‍රගුණ කරගෙන අවසානයේදී තමන් ගේ බලාපොරොත්තු සඵල කරගෙන සාන්ත අමාමහ නිවන් දකින්නට හැමදෙනාටම හැමදෙනාම උත්සාහවන්ත වෙන්නට ඕන හැමදෙනාටම තෙරුවන් සරණයි